සංඝයා මහත්මිය අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මට ගැටලු දෙකක් තියෙනවා එකක් මේ ඔබ වහන්සේ ගිය සතියේ කර පාඩමත් අද පටන් ගත්ත තැනටත් මේ අදාළයි ස්වාමින් වහන්සේ මම මේ රුවන්වැලි සෑය ළඟ පැය 4ක් විතර දින 4ක් තිස්සේ පෞගිය කාලෙක මේ සක්මනත් පර්යංකියත් කරා ඊට පස්සේ ආවට පස්සේ මුලදී මට මේ අර ඇවිදිනවා වගේ දැනෙන්න පටන් ගත්ත හැමලේම මේ ඉබේම මේ මේ රුවන්වැලි සෑය මේ පෙනෙන්න පටන් ගත්තා ස්වාමින් වහන්ස එතකොට ඒ අතීත එක මේ ආරම්භණයද ස්වාමින් වහන්සේ එහෙම තිබුණේම ටික දවසක් තිබුණා ස්වාමින් වහන්ස නැත්තම් ඒ වෙලාවේ ස්පර්ශ වීමක්දී සිදු වෙන්නේ නැහැ ගොඩක් වෙලාවට එතන සිද්ධ වෙන්නේ අතීත ආරම්මණය. මොකද දැන් Tamanට දවස් 4ක් විතර ඒ ආරම්මණය නැවත නැවත නැවත නැවත අරගෙන දැන් ඒක මනසේ දැඩිව ග්‍රහණය වෙලානේ තියෙන්නේ. ඒ වගේම අපි පසුගිය සතියේ කිව්වා ඒ අපිට නැවත සිහිවීම කියන ක්‍රම දෙකකට වෙන්න පුළුවන්. සතියෙන් සිහියෙන් සිහි වෙන්නත් පුළුවන් උපාදානයෙන් සිහි වෙන්නත් පුළුවන් සිහියෙන් සිහි වෙනවා නම් අපි අවධානය යොමු කළාම තමයි අපට සිහි වෙන්නේ හැබැයි උපාදානයෙන් සිහි වෙනකොට ඒ කුසල ආරම්මණය වුණත් උපාදානයෙන් සිහි වෙන්න පුළුවන්. ඒක කුසල අකුසල කතාවක් නෑ උපාදානයට. උපාදානය කියන්නේ තෘෂ්ණාවේ සූක්ෂම ප්‍රබල අවස්ථාවක්. එතකොට අපිට කුසල ආරම්මණය වුණත් ඒ උපාදානයත් එක්කලා අපේ මනසේ ග්‍රහණය වෙන්න පුළුවන්. එහෙම උපාදාන වුණාම තමයි අපිට පාලනයකින් තොරව ඒක එන්න ගන්න. එතකොට අපි වෙන වැඩක් කරන්න ගියම් නිකන් අර පරිසරය අර සංඥා ටික මැවෙන්න ගන්නවා. එතකොට ඒ තියෙන උපාදානයක්. හැබැයි උපාදානයයි කියලා එතන අනතුරක් නෑ. මොකද අපිට කුසල ආරම්මණයක් නෙන්නේ. ඒ නිසා නමුත් එතනදී බොහෝ විට සිද්ධ වෙන්නට ඉඩ තියෙන්නේ අලුතෙන් මේ මොහොතේ මනෝද්වාරයට අරමුණු වීමක් නෙමෙයි අර හුරු පුරුදු සටහන් ටික. ඉතින් ඔය අතරතුරේ හැබැයි එහෙම මේ මොහොතේ තියෙන රූප කලාප අරමුණු වෙන්නේ නැහැ කියලා අපිට කියන්න බෑ. ඒ අවස්ථාත් ඔය අතරේ එන්න පුළුවන්. බහුලව වෙන්න ඉඩ තියෙන්නේ අර పూర్ව සංඥා ටික අවදි වීම. ඊළඟට පැහැදිලි ස්වාමීන් වහන්සේ දැන් අපි අපි හොඳට සිහිය ප්‍රගුණ කළොත් තමයි දැන් දැන් මේ මොහොතේ තියෙන අරමුණු ඒ මොහොතේ තියෙන රූප කොටාසද අරමුණු වෙන්නේ කියන එක අපිට සාමාන්‍ය සිතකින් තීරණය කරන්න අමාරුයි. දැන් අපි හුඟාක ඒක දියුණු කළොත් අපිට හඳුනා ගන්න පුළුවන් අර ඒ වෙලාවේ දැකපු සටහන් නෙමෙයි දැන් Tamanට අරමුණු වෙන්නේ ඊට වඩා වෙනස් විදිහට එතන අපි හිතමු දැන් ඒ වෙලාව අපි හිටපු වෙලාවේ එතන සාමකාමීව තිබුණා දැන් එතන ලොකු පිංකමක් කරනවා මේ වෙලාවේ කියන. ඒතර මේ වෙලාවේ තියෙන රූප කොටස අරමුණු වෙනවා නම් අපිට අර සංඥා යම් යම් ප්‍රමාණයකින් දැනෙන්න පුළුවන් හොඳට මනස සුසර වුණාට පස්සේ. එහෙම නැත්නම් ඉතින් සාමාන්‍ය අවස්ථාවලදී එහෙම දැනෙන්නේ අපට අර අර පරණ සටහන් ටිකත් එක්ක මිශ්‍ර වෙච්ච අදහස් ටිකක් තමයි එන්නේ. ඒව අපට තේරුම් ගන්න අමාරුයි මේ මොහොතේ අරමුණු වෙන ආරම්භනද කලින් එකද අරමුණු කරන්න කියලා පහසු නැහැ තේරුම් ගන්න.